අවසර ස්වාමීන් වහන්සේ මේක මම අදාළ විශේෂ දවසකුත් දැන් අපි අවුරුද්දකට විතර පස්සේ අද අපේ පන්සලේ භාවනා කරන කට්ටිය අපි එකතු වෙලා භාවනා කරා ගිය අවුරුද්දේ මාර්තු මාසේ නැවතුවට පස්සේ අනේ අද අපේ පන්සලේ සීලුත් පටන් ගත්ත මේ 100 දෙනෙකුට සීමා කළා ඉතින් අපේ භාවනා ගෲප් එකේ 20ක් විතර ඉන්නවා ඔව් ඉතින් අපි සාමාන්‍ය කරන්නේ උදේ 12 එක විතර වෙනකම් භාවනා කරලා ඊට පස්සේ මේතිරිගලට ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ඩිස්කෂන් එකකට කනෙක්ට් වෙනවා. හා හා ඔව් ඊට පස්සේ ප්‍රශ්න අහලා ඒ මේවා කරලා ආයෙත් හවසට භාවනා කරනවා. සාදු සාදු කොච්චරද දැන්. ඔව් ඉතින් ඉතින් ඉතින් ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඉතින් අද උදේ ගිහිල්ලා දැන් භාවනා කරා. ඉතින් මම ඒකේ මේ සටහන ලිව්වා. ඉතින් මගේ මේ කමටහන් වார்த்தාව මේ විදිහයි. මම ඉතින් අවසානයේ උපදේශක් බලාපොරොත්තු වෙනවා. මම සටහන් කළා තියෙනවා අද උදේ වරුවේ පැය භාගයක් පමණ සක්මන් කර පරියංක භාවනාවට වාඩි වුණා. සක්මන් කිරීමේදී පාය ස්පර්ශ වන බව හොඳට වැටහුණා හිත සංසුන් වුණා. පසුව පරියංක භාවනාවේදී ටික වේලාවකදී හුස්ම රැල්ල නොදැනී ගියා. ගොස් හිත සමාධිමත් සමාධි මට්ටමට පත්තුන බව තේරුණා. ශරීරය නොදැනී ගියා. පසුව ශරීරයේ වේදනා හුස්ම වැටෙන හැටි බලා සිටියා. මෙහෙම ශරීරයේ ඇතුළතට අවධානය කරමින් ශරීරයේම හිත තබා ගැනීමට උත්සාහ ගැනීමේදී හිත නින්දට යන බවක් හෝ අකර්මණ්‍ය වෙන බවක් මට වැටහුණා. හ්ම් මට සාමාන්‍යයෙන් ඒක වෙනවා ඒකයි මම ඒක සඳහන් කරේ. ඊට පස්සේ නමුත් වටින් පිටින් එන ශබ්ද සහ එවිට හිත දුවන ආකාරයේ දෙස අවදියෙන් බලා සිටින බව එය වඩා සාර්ථකව මට තේරුණා. එවිට හිත නින්දට නොඇති අවදියෙන් ඉන්න බවක් සහ හිත අකර්මණ්‍ය தත්ත්වයට නොඇතන බවක් තේරෙනවා. අපවේ කියන අපවේට කියන ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම තේරුම් කරොත් දැන් මම ශරීරයේ දෙස බලාගෙනම ඉන්නේ නැතුව හිතට වෙන දේ බලාගෙන හිටියොත් ඒ කියන්නේ හිතේ දැන් ශබ්දයකට යනවා හිත. එතකොට විශේෂයෙන් ඔරලෝසුව තියෙනවා අපි එතන ඔරලෝසුවේ ටික් ටික් ගාන එකට ශබ්ද යනවා අර ළඟ ওই බිල්ඩින් එකක් හදනවා ඒ ශබ්ද යනවා එහෙම එහෙම හිත කොහෙද යන්නේ කියන එක හිත දෙස අර මම සතියෙන් වගේ අවදියෙන් බලන් ඉන්නවා ශරීරය ඇතුළට යොදන්නේ නැතුව එහෙමයි එතකොට එතකොට හිත අවදියෙන් මේ දේවල් ඇති වෙනව නැති වෙනවා ශබ්දයක් ඇති වුණා නැති වුණා සුෂ්මට ආය යනවා ආය නැවතිනවා අන්නේ ක්‍රියාවලියන් දෙස මම බලමින් ඉන්නවා ඉතින් ඒ ඒකෙදී මේ අවදි බවක් පේනවා භාවනාව කෙරීගෙන යන බවක් පේනවා නමුත් දැන් අර මේ වහන්සේ ගිය සතියේත් විස්තර කර විදිහට දැන් මේ අදත් විස්තර කර විදිහට මේ ශරීරයේ ඇතුළට ගිහිල්ලා අර තව ඒක ඇතුළ මේ විශ්ලේෂණය කිරීමක් වගේ මට හරිම ඒ ක්‍රමයට හිත යොමු කරන්න අපහසුයක් තියෙනවා. ඉතින් ඒක මම දන්නේ නැහැ මගේ අවධානය කොහොමද මං ඉස්සර ඉඳලම මට ඒක අමාරුයි මට කවමදාකවත් ධාතු ගුණ වගේ ශරීරේ වැටහිලා නැහැ හුස්ම වැටෙන බව තේරෙනවා වේදනාවෙන් යැරෙන්නේ. ඉතින් මම ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙනවා මේ මම මේ කරන ක්‍රමේ නිවැරදිද කියලා. ද එහෙම නැතුව ශරීරෙටම හිත තියාගෙන ඉන්න ඕනද කියන එක ගැන තමයි මම උපදේශක් බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ඨාන කියලා සූත්‍රයක් තියෙනවා උත්තර නිකාය පහේ. අනේ ඒ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන ඔය තීන මිද්ද ඨානියා ධම්ම අයමහාරෝ කියලා. කියන්නේ මොකක්ද කියන්නේ නිදිමතට ආහාර වෙන තාණියා ධර්මා. ඒ ආහාර වෙන ධර්මතා තියෙනවා. නිදිමතට හේතු වෙන ධර්මතා තියෙනවා. ඊළඟට එතන මේ සූත්‍රයේ මහන ඔබේ අනිත් පැත්ත මොකද්ද කියලා. අනේ එතකොට කියනවා ඒකට අනාහාර ටික භාවිතා කරනවා කියලා. එතකොට ඔබතුමා දකිනව නම් අර ශරීරයේ බාහිරට හිත දාන එක හෝ ඒ බාහිර තියෙන දේවල් ටික ග්‍රහණය කරගන්න එක වටිනවා හිත විවෘතව තියාගන්න එතකොට ඔය කියන තියෙන විදියට හිත යන්නේ නැහැ කියලා තේරෙනවා නම් එහෙමනම් ඒක පුරුදු කරන එක හොඳයි. එහෙමයි. ඒක පුරුදු කරන එක ඇත්තටම හොඳයි. එතකොට අර මූලිකව පුරුදු වෙලා තියෙන හින්දා ලක්ෂණයක් වෙන්න පුළුවන් ලක්ෂණයකට කිට්ටු වෙන්න පුළුවන්. මොකක්ද ඔබතුමා ආනපානයට බලන්නේ නැත්නම් පරයන්කයට ආපු ගමන්ම අර පුරුද්දකට වගේ ගිහිල්ලා තියෙන හිතේ තැම්පත් කමකට යන්න හදන්න පුළුවන්. ඒ තැම්පත් කමත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ප්‍රීතියත් එක්ක ගෑවිච්ච විනිවිද ලක්ෂණ ටිකක් එළියට ඉස්මතු වෙන්න හදන්න ඉතින් අපි මූලිකව බලමු ඔය කියන විදිහට හිත ඉතල උලුප්පවා ගන්නවා වගේ. උලුප්පවාගෙන අපි බලමු ඊතානුපස්සනා කොටස් වලට එන්න දැන් ප්‍රීති සහගත කොටස් ටිකට ඔබතුමා කියනවා යන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒක මම පිළිගන්නවා. ඒත් එක්ක ওই තියෙන ඊළඟ ලක්ෂණ ටික පහළ වෙන විදිය හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද ඒක තුල අපි දැනන බවක් තියෙනවා, දැනගන්න බවක් තියෙනවා. අපිට ඕන නම් ඒවා භාවිතා කරන්න පුළුවන් කමක් තියෙනවා දැන්. මේ තියෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔකට අර කියනවා තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛ්‍යං කියලා. ඒ වගේ අර නීවරණ නිසා නීවරණ පරික්ඛ්‍යං. ඒ කියන්නේ මේ තියෙන කාරණාවක තියෙන මොකක් හරි ඒ වගේ සංඝටකයක්ම භාවිතා කරලා අපි ඒ දේම ඉගෙන ගන්න බෑ. තණ්හාව භාවිතා කරනවා තණ්හාව ඉගෙන ගන්නවා වගේ. ওই කිරණ විදිය හොඳයි මාත්. ඇත්තටම කියනවා නම් අපි වුණත් ওই කාරණා තමයි කියන්නේ කරන්නේ. අර බලන්න සූත්‍ර වුණත් අරගෙන මොග්ගලාණන් වහන්සේට කියන දේශනාවත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔය වගේ මුතිවන්නේ. අර පිට තියෙන රූප බලන්න කියනවා, අහසේ තරු බලන්න කියලා කියනවා. මොන හොදන්න කියලා කියන්නේ සද්ධාහන්න කියලා කියනවා. අනේ ඔය කරන මහ ගොඩක් තියෙනවා. ඉතින් එතකොට අපි දුරු කරන්නේ ඒකම තමයි. ආපහු ශරීරයට එනවනම් ආනාපානේ තේරෙනවා නම් ඒ ආනාපානේ තේරෙන එක තුල ඔය කියන විදිහේ අර ඇති නැතිවීම වගේ මොකක් හරි කාරණාවක් තියෙනවද කියලා පොඩ්ඩක් එබිකම් කළොත් හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි. ඒත් එක්ක ශරීරේ ප්‍රකට වෙනවා නම් ඒ ඒ ප්‍රකට වෙන එක ප්‍රකට වුණේ කොහෙන්ද? මොන හරියකින්ද? මොන පැත්තකින්ද? මොන දිහාවකින්ද? වගේ කියන එක ගන්න පුළුවන් නම් හොඳයි. උදාහරණයක් විදිහට දැන් අද අත ප්‍රකට කරගත්ත කියන්නේ ප්‍රකට වුණා කියන්නකෝ. හෙටත් අතම ප්‍රකට නොවෙන්න පුළුවන්. අර අම්ම කෙනෙක් ඉස්සෙල්ලා කිව්වා වගේ හිස මෙ වෙනවා, ඊළඟට අත වෙනවා, ඊළඟට පපුව වෙනවා. ආන් ඒ වගේ වෙන වෙන සංඥා තියෙන්න පුළුවන්. එතකොට මේක පුළුවන් නම් කොටස් කරගන්න විභේදනය කරගන්න පුළුවන් නම් මම හිතනවා තවත් තේසි වෙන්න පුළුවන් කියලා. ඉඳාත් කරගෙන යන විදිහ හොඳයි. කොහොම නමුත් අර සක්මන් කරලා ඒ සක්මනෙන් ලැබෙන ඒකාග්‍රතාවයේ තේරුම් අරගෙන ඒ ඒකාග්‍රතාවය තුළ තවදුරටත් සක්මන් කරන එකේ එච්චර පළක් නැහැ. මීට වඩා tempat භාවයක් මට තියෙනවා කියලා තේරිච්ච වෙලාවේ පරයන්කට යන්නේ හොඳයි. ඒක සුදුසුයි. එහෙම එහෙම ගිහිල්ලා එහෙම ගියාම අර පරණ පුරුදු තියෙන අදහස එන හින්දා ටිකක් හිතට මතක් කරන්න බලමු අපි පළවෙනියෙන්ම මම කරන්ට යන්නේ ආනාපානේ බලන එකට වඩා අර සක්මනේදි කළා වගේ ඉරියව්ව මොකද්ද කියලා බලන එක වගේ දාගත්තොත් හොඳයි වෙන්න පුළුවන් මම හිතන්නේ මොකද සක්මනේදි තියෙන එක තාත්තේ දැන් අපි බලන්නේ අර අඩිය තියෙන එක තේරුණා කියන්නේ ඒ වගේ දැන් ඒක ඉරියව්ව නෙමෙයි ඒ ඉරියව්ව වගේ තියෙන එක පදිංචේදී ඉරියව්ව හැටියට කොහොමද තේරෙන්නේ වගේ එකට එන්න ගියොත් එහෙම සක්මන් සහ පරියන්කය අතර සමානකමක් එන්න පුළුවන් බොහෝ විට. ඒත් එක්ක භාගදා ওই ශාරීරික කොටස් ටික තේරෙන්න පුළුවන්. සමහර විට ආනපානයට යන්න කලින් අර බාහිර සද්දෙත් ටිකක් වැඩිපුර ඇහෙනවනේ. ඒ ටික ග්‍රහණය කරගන්න බලන්න. ඒ ටික කිට්ටු කරගන්න බලන්න. ඒ ටික පොඩ්ඩක් අහගෙන ඉන්න බලන්න. ඒක ගොඩක් හොඳ දෙයක් වේවි. ඉතින්ලම එතකොට ආනපානය කිට්ටු කරගන්න තවත් ලඟ වෙන්නත් පුළුවන්. සහ පස්සද්ධි ගුණ ඇති වෙනවා නම් ඒ ඇති වෙන පස්සද්ධි ගුණ මොන පැත්තේද ඇති වෙන්නේ මොන මොන දිශාවෙද ඒ පස්සද්ධි ගුණ වල ලක්ෂණ මොනවද ආන් ඒ ටික චුට්ටක් නිරීක්ෂණය කරන්න බලන්න තාපේ ඔබතුමාට බැරි නැහැ මේක ඔබතුමාට පුළුවන් අනිවාර්යයෙන් එහෙමයි ඒකෙන්ද පොඩ්ඩක් අලුතෙන් අලුතෙන් දකින කාරණාවක් මේක භාගදා එහෙම වුණොත් එහෙම ඔය කියන තීන විද්‍යට එන්න තියෙන ඉඩහසර නැති වෙන්න පුළුවන් මොකද හිතේ අපි අර යම්කිසි කොහොමද කියන්නේ චිත්තං රාජා රතූපමං කියනවා වගේ මේකට අලුත් කමක් විවිධත්වයක් වගේ දෙන්න ඕනේ. ඔබතුමා ඉස්සෙල්ලම් බලනකොට අපි හිතමු පුරුද්දක් හැටියට ආස්වාසය ග්‍රහණය කරා කියලා. ඊළඟ දවසේ බලන්න ප්‍රාසවාසය ග්‍රහණය කරනවා. ඕ ඒ දෙක අතරට මැද ග්‍රහණය කරනවා. ආනපානයට යනවා. එහෙම නැතිනම් අපි හිතමුකෝ අර බාහිර දැනගෙන ඊළඟට ශරීරයේ වේදනාවල් දැනගෙන ආයෙත් ඒ පැත්තට යන්න බලන්න. එකපාර හිත අර අර පොඩි කාර ඉස්සෙල්ලා කිව්වා වගේ අර අපි පොඩි එක්කෙනාව අරගෙන යනවා ඉස්සරහට නමුත් පොඩි එකා ලස්සන රූපයක් තියෙනවා පිටිපස්ස පැත්තේ මිනිහාගේ ඔළුව තියෙන්නේ මෙහෙ. අපි ඇදගෙන යනවා මෙහෙට. ඉතින් ආන් ඒ වගේ අර අපි ආනාපානයට ගන්න උත්සාහ කරනකොට හිත තව එකකට පොඩ්ඩක් නිකන් කිට්ටු බවක් තියෙන්න පුළුවන්. හිත තව එකක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒක අපිට තේරෙන්නේ අපිට ප්‍රකට වෙන දෙයින්. සමහරක් විට ශබ්දේ ප්‍රකට වෙන්න පුළුවන්. ඉරියව්ව ප්‍රකට වෙන්න පුළුවන්. ශරීරයේ බාහිර පැත්ත ප්‍රකට වෙන්න පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන වේදනාවල් ප්‍රකට වෙන්න පුළුවන්. ওই නාඩි වගේ දේවල් ප්‍රකට වෙන්න පුළුවන්. හෘදේ වස්තු ගමන් කරනවා මොනවද කියන්නේ? ලේ ගමන් කරනවා වෙන්න පුළුවන්. අර පොඩි ගානවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාදයේ බාහිර හැටියට ආමාශගතව දැනෙන එක වෙන්න පුළුවන්. ඒ වගේ තේරුම හුස්ම කියන කල්ලනවට වඩා මෙයා ඊට වඩා අර ඕලාරික දෙයකට යන්න දැන් මනාපයක් දක්වනවා වගේ අදහසක්. අන් එහෙම වුණොත් එහෙම චුට්ටක් ඒක ග්‍රහණය කරගන්නේ කොහොඳයි. චුට්ට චුට්ට චුට්ට චුට්ට ආනාපානයට කිතු වුණොත් මම හිතනවා අපිට අර කියන ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන් වේවි කියලා නින්දට නොයා. එතකොට අපි මූලිකව හිතට උගන්වලා තියමු මේ කියන වටපිටාවල් එන්නේ නිදා ගන්න නෙවෙයි. ඊට වඩා මේ කියන වටපිටාවල් එන්නේ හිත තැම්පත් කරගන්න වගේම ඒ එතකොට ඔය නින්ද කියන එකට යන්නේ කොහොමද? පළවෙනියෙන්ම නින්දට යන්නේ ශරීරයේ මොන හරියද? අන් ඒ වගේ ලක්ෂණ ටික දාන්න පුළුවන් නම් ඉස්සෙල් ඉස්මතු කරගන්න. අපේ හාමුදුරුවන්ට මම ඔක් කිව්වම විහිළුක් කරා මට. පළවෙනි මිනින්ද යන්නේ කොහෙද කියන්නේ හොයන්නද කියන්නේ කියලා. නමුත් එහෙම එකක් තියෙන්න පුළුවන්. බලන්න පළවෙනිම මේ නිින්ද කියන එක ස්පර්ශ කරන්නේ මොන පැත්තෙන්ද කියලා කොහොමද සීතලක් වගේ වෙන්න පුළුවන්. අසයක් වගේ වෙන්න පුළුවන්. ඔහුගේ දවසක ධර්ම සාකච්ඡාවේදී ගම්ම කෙනෙක් කිව්වා සිතුවිලි හිතන්න පටන් ගන්නවා ධර්ම සාකච්ඡාවක් හැටියට අභ්‍යන්තරයෙන් එනවා. නමුත් ඒක ගිනිහිල්ලා තියෙන අවසානයේ නිින්දට. අන්න ඒ වගේ පැති තියෙන්න පුළුවන් තාක්. එතකොට මේක තුල තියෙනවා අර අපි දකින ඵලයක් එක්ක එන ඒ ඵලේ හැදෙන්න එන හේතු ගොඩක්. අන් ඒ ටික ගන්න බලන්න පුළුවන් තරම් එළියට. පුළුවන් තරම් එළියට දාලා ගන්න ගන්න. අන් ඒකේ ASCII තියෙන්න පුළුවන් අපි මෙච්චර කාලයක් නොදකපු සතිමත් වෙන්න පුළුවන් කාරණාව. මම හිතන්නේ ඒක ඒක ඒක බොහොම ප්‍රයෝජනවත් වෙයි. අවසර ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ දැන් මම මේ මම හිතන් මම මීට ඉස්සරත් මේ නින්දයාව ගැන කිව්ව දැන් මම ඒක අත්දැකීමෙන් බලලා තියෙන පහුගිය අවුරුදු දෙක තුන තුළම දැන් හිතට යම් කිසි දෙයක් කරන්න නැතුව බලාගෙන ඉන්නකොට හිත නිකම්ම නින්දට යනවා සමහර වෙලාවට සීතල වගේ දවස්වලට වැඩි හැබැයි මම හිත දෙස බලමින් ඉන්නවා වගේ කරනවා නම් එතකොට හිත නින්දට යන්නේ නැහැ දැන් හිත අර වහන්සේ අවවාද දුන්නු විදිහට දැන් ශරීරයේ තුලම බලාගෙන ඉන්නවා දේ කියලා ගණන් හිතුවත් ඉන්දියන්. ඔව් ඇත්තට බලන්න දැන් තාත්ත ශරීරයේ තුලම බලාගෙන ඉන්නවා කියන එක තුලත් තියෙනවා මාර කාරණා ගොඩක්. ආනාපාන සතිය බලන්නකෝ. පීති පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. සුඛ පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. අන්න එහෙම කියනවා. එතකොට බුදුපියාණන් වහන්සේ අපිට ඔය කියන අවුලක් එන විත්‍ය නොදන්නා වෙන්න බෑ. උන්වහන්සේ දන්න. දන්න හන්දා තමයි අපිට කියන්නේ මේක තුළ විවිධත්වයක් පෙන්වන්න ඕනේ කියලා. එතකොට අපි දැන් කරන්නේ සමස්ත අර big picture එක වගේ සමස්ත චිත්‍රය දිහාම බලාගෙන ඉන්නවනම් මුළු ශරීරයම හැටියට අන්න එතකොට තියෙන ප්‍රීතියත් එක්ක අපේ හිත ඒකාකාර භාවයක් වෙනිලා අර සෙන්ට් එක එකපාර ගහවට පස්සේ නාය ගන්න එක නතර කරනවා වගේ විඝාට අර ශරීරය තුල තියෙන ප්‍රීතිය ඒක දැක්කන එක නතර කරන්න පුළුවන්. මගේ යෝජනාව තමයි ඒ තියෙන ප්‍රීතිය කොහෙද තියෙන්නේ කියලා හොයන්න ඕන. අන් ඒකයි. මේ ප්‍රීතිය පළවෙනියෙන්ම ආවි කොහෙටද? එතකොට මේකේ ASCII අපේ හිතට වැඩක් දෙනවා. මේක ASCII හිතට අපේ අර පුලෑටි වෙන්න දෙන්නේ නැහැ. හිතට එහෙම්මම අර තැම්පත් වෙන්න දෙන්නේ නැහැ. එයාව විවෘත කරගන්න. එයාව උපනංවා ගන්නවා. ඒක සමාන වේවි ඔබතුමා අර ශබ්ද දිහා අහගෙන ඉන්නවා වගේ. තීම් එකක් නම් තියෙනවා. එතකොට මේ යන්නේ ආනාපානස සූත්‍රයත් එක්ක. ඉතින් අර විදිහට කරන එකත් හොඳක් තියෙනවා. මේක හුරු වෙනකම්. නමුත් මම කියන්නේ මේක මේ කියාපු පමණින්ම විධාටම කරන්න පුළුවන් වේවි කියලා. නමුත් හිතේ තියෙන ඒ දේවල් ටික ඒ විදිහට බලන්න පුළුවන් නම් හොඳයි. නරක නැහැ. හැබැයි ඒත් එක්ක පුළුවන් නම් බලන්න ඔය කියන පස්සද්ධි ගුණ ටික ඔය කියන සහැල්ලුකම් ටික ශරීරයේ තේරෙනවා වුණාට ශරීරයේ නොතේරෙන දැන් තියෙන පුළුවන් භාගයක්. මේ ශරීරයේ තේරෙනවා කියන්නේ කොහොමද කියලා බලන්න. ශරීරයේ තේරෙන්නේ ශරීරයේ අභ්‍යන්තරිකවද බාහිරවද කියලා බලන්න. ඒක තේරෙන එක තේරෙන්නේ මුලින්දල පල්ලෙහාටද පල්ලෙහාටද උඩහටද කියලා බලන්න. අන්න එහෙම වගේ තමයි පුළුවන් තරම් මේක මේක තවදුරටත් විස්තරණය කරගන්න බලන්න. අන්න එතකොට මේකේ අපි නොදකපු සංගතක ගොඩාක් අහුවෙද. අපි හිතනවා දැන් ආනපානේ තේරෙනවා. ආනපානේ පේනවා කියලා හිතන්නකෝ. නමුත් ඒ තේරෙනවා පේනවා කියන එක අපිට අර කාලයක් ඉඳලා දැන්න තේරලා තියෙන හින්දා හිතුණා උනාට ආනාපානේ අග පොඩ්ඩක් තේරෙනවා ඒ මුල තේරෙන්නේ නැති වෙන්න. සමහර කෙනෙක් මුල පොඩ්ඩක් තේරිලා අග නොතේරෙනවා වෙන්නේ. ආන් මේ වගේ දෙයක් තියෙන මේක. ඒකත් එක්ක අපි වෙන මොන හරි සිතුවිල්ල තියෙනවා වෙන්නත් පුළුවන්. ආන් මේ වගේ මේකේ ඇස්සේ තියෙන සංගතක ටික පුළුවන් නම් තමයි ඇදලා ගන්න මම හිතනවා ගොඩක් වේවි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් බොහොම පිං. සම්දාස මට පොඩි දැනුමක් කරන්න තියෙනවා ඔබ වහන්සේට. දැන් අර මම සිතත් නැතුව හුස්ම රැල්ලත් අඩුවෙන් අර මල්කාන්ති නංගි කිව්වා වගේ හිතත් නැතුව හුස්ම රැල්ලත් නැතුව එක්තරා විදිහේ සමාධියකින් වාඩි වෙලා ඉන්න වෙලාවට ඔබ වහන්සේ කිව්වා වගේ අර සාදර විය යුතුයි කියන කමඨහනක් ඔබ වහන්සේ හැමෝටම දෙන්නේ. හ්ම්. මේ දැන් හිත පිට ගියාම ඒ කියන්නේ ඒ අත්තන්ට ඔබ වහන්සේ දෙන්නේ හිත පිට ගියාම පිට ගිය තැනත් එක්ක සාදර විය යුතුයි කියන එක මට හිතට හරියට කාවැදිලා තිබුණා. ආ එහෙමයි. එතකොට දැන් මං ඔතන මං ඉන්න තත්ත්වෙට මම සාදර වෙලා ඉන්නවා. එහෙමයි. ඉන්න අතරේ මට අතහැරීමේ ධර්මතාවයක් කියන එකක් ආවා. අතහැරුණා. අතහැරීමක් ඇවිල්ලා ප්‍රීතියක් ඇවිල්ලා ශරීරය තුල ආනපාන සතිය පටන් ගන්න පටන් ගත්තා. දිගටම ඇඟිලි අස්සේ හැම තැනම මේ හුස්ම රැල්ල දුවනවා දුවනවා දුවනවා ඊළඟට හાર્ට් එකත් මොකක්ද ඒකට කියන්නේ ස්පන්දනය වෙනවා උඩ පාතේ අනේක විශාලයට දැනෙන්න ගිහිල්ලා ඒ හાર્ට් එකේ දෙපළක මට එක්ටොපික් දෙකක් දැනුණා. ඒ කියන්නේ හිස්තනක් ඇවිල්ලා පටන් ගන්නවා. හිස්තනක් හෙල්ල පටන් ගන්නවා. ඒ විදිහේ තැනකුත් දැනෙන්න ගිහිල්ලා දිගටම ඒකෙන් ඉඳලා ඉඳලා අන්තිමට ඒක ගෙවිගෙන ගියා. එතන අර අතහැරීම කියන්නේ එකක් ආව මොකද්ද ප්‍රීතියකුත් එක්ක ඒක මට විස්තර කරන්න අමාරුයි. ඔක්කොම මේක ඕන් නෑ කියලාත් නෙමෙයි. මොකුත් බලාපොරොත්තුවක් නෑ කියන විදිහේ අතහැරීමක් ඇවිල්ලා ඒකත් එක්ක ප්‍රීතියක් එනකොටම අරකාව. ඒ උනේ මොකද්ද ඔකේ කමටහන ඔබ වහන්සේට දිවිතු අවසරයි. කමටහනක් තියනවාද ඔබ වහන්සේට ඒකට දෙන්න කියලා තමයි මම අහන්නේ. එහෙනම් කන්න බොන්න ප්‍රශ්නයක්. <laughs> පොදුවේ ගත්තාම ඔය කියන නිශ්චල මට්ටමක ඉන්නවා නම් අපිට අර මූලිකව ඇති වෙන සිතුවිලි ටික බැහැර වුණාට පස්සේ සංඥා මාත්‍රේවල් එළියට එන්න පුළුවන් විශේෂයෙන්ම රූප සංඥා ඒ වගේ හැටියට. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ගාන සංඥා නම් කියන්නේ. ඒ තාලෙට. ඒ කියන ආකාරයට මොනවා හරි නාම මාත්‍ර වචන සංඥාත් අපේ හිතට මතුවෙන්න පුළුවන්. ඒකට සාපේක්ෂව ඒසමට හෝ වටපිටාවන් වලට සාපේක්ෂව. නමුත් මේ මොන දේ වුණත් මම හිතනවා අපි මූලික කමඨහන බැහැර කරගත යුතු නැහැ කියලා. මොකද අපි කරන්නේ ආනාපාන සතිය නම් ඒක තුල එක්ක ආනාපානේ තියෙනවා නම් තියෙන එක හෝ නැතිනම් නැති. ඒසයි. කරනවත් එක්ක අපිට ඉන්න පුළුවන් නම් මේකේ අස්සේ තව ධම්මානුපස්සනාවේ කාරණා හතරක් තියෙනවාම විරාගානුපස්සී, නිරෝධානුපස්සී, අනිත්‍යානුපස්සී, පටිච්චසමුප්පාදානුපස්සී. බලන්න අපි රාගයක් ඇති කරගෙන තිබුණා නම් ආශ්වාසය දැනෙන එකට හෝ ආශ්වාසය දැනෙන එකට නොදැනීමට රාගයක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ප්‍රතික්ෂේප කරන්න කැමැති. සමහර අය මේ ලෝකේ ඉන්නවානේ ඍණාත්මක භාවයට කැමැති අය. ඍණවාදී පිළිස්සල කියන්නේ ඒ වගේ. අපි ගාව තියෙන මනාපය හෝ අමනාපය මේකට තියෙන කැමැත්ත හෝ අකමැත්ත කියන ඒ හැම එකක්ම ඔය ආනාපාන සතියේ ওই කාරණා අස්සේ හැංගිලා තියෙනවා. එතකොට මේ මේ කියන වටපිටාවට වෙලා අපි ඉන්නකොට ඔය කියන වටපිටාවත් එක්ක සමහරක් විට ආස්වාසේ පේන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් අපි ගාව තියෙන සංඥාව තුල තියෙන්නේ ඕකට විරාගී බවක්ද රාගී බවක්ද කියන එක මම හිතනවා දැකගත යුතු කාරණාවක්. ඒසම්. මේ තියෙන වටපිටාව නැවතත් කතාවක් ඇති කරගන්නවා කියන එක අපිට උවමනා වෙන එකක්ද? එහෙම නැත්නම් එහෙම ඇති කර ගැනීමක් ඕන නැති සංඥාවක්ද තියෙන්නේ? එහෙම අදහසක්ද තියෙන්නේ කියන එක මම හිතන ස්පෂ්ට කරගත යුතු කාරණාවක් ඒ වගේම ඒ තියෙන වටපිටාව තුළ ඒ තියෙන නිදහස ස්ථීර හැටියට සලකන ඒක සැප හැටියට සලකන අදහසක්ද තියෙන්නේ එහෙම නැතිනම් ඒක උනත් බැහැර කරන්න පුළුවන් මේ විදිහේ මානසිකත්වයක්ද තියෙන්නේ ඒක බැහැර වුණාට පස්සේ මොකක්ද තියෙන්නේ කියන එක තේරෙනවද කියලා දැනගන්න තියෙනවා නම් තමයි හොඳ. වගේම ඒ තියෙන එක බැහැර කරන්න පුළුවන් වෙන විදිහේ මානසිකත්වයක් අපි ගාව තියෙනවද කියලා දකින්න එකයි හොඳ. එතකොට ওই ටික තමයි ආනාපාන සති සූත්‍රයේ අර ධම්මානුපස්සනා කොටස් වලදී ওই මොනවාකට කියලා දෙන්නේ. අර විරාගානුපස්සී, නිරෝධානුපස්සී ආදී කොට ඒ හැටියට තියෙන විදිහට. එතකොටම අපි අපි අර සාමාන්‍ය ආස්වාසේ දකින්න කෙනා ශරීරයත් එක්ක දකින්න පටන් ගන්නවා වගේ. අර සාමාන්‍ය ආස්වාසේ දැක දැක ඉන්න ඒ සංඥාව මේක ඇති නැත්තම් මේක ඒක තුල අබිරමණය කරලා තියෙන ඒ සංඥාව බැහැර වෙනවා. ඒ ඒ උමනාකමින් බැහැර වෙන්න ඕන ශරීරය දැකගෙන ආනාපානය දකින්නවා කියන තැනට එන්නේ. ඕකට හරස් කපනවා අපි ගාව තියෙන දැනුම, අපි දන්න දේවල්, බුද්ධිමට්ටම් bla bla bla ඔක්කොම ටික rubbish. ඒ වගේ අයින් වෙන්න පුළුවන් නම් ඒ අයින් වෙලා තියෙන්නේ අර විරාගය ප්‍රකට කරගෙන ආස්වාසේ සහ ප්‍රාස්වාසේ දැකපු හන්දයි. නිරෝධය ප්‍රකට කරගෙන ආස්වාසේ හා ප්‍රාස්වාසේ දැකපු හන්දයි. කරගෙන ආස්වාසේ හා ප්‍රාස්වාසේ දැකපු හන්දයි. අනිත්‍යතාවය ප්‍රකට කරගෙන ආස්වාසේ හා ප්‍රාස්වාසේ දැකපු හන්දයි. ඒක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඒක අපි ක්‍රියාකාරී මට්ටමේ කරන දෙයක්. මොකද හිතනවා කියලා කියන්නේ ඕක සංකතයි. හිතනවා කියන එක ඕක ඕක ඕක ඕක වැටෙන සංසාර ගණයට. මොකද මේ දේවල් දැන් අම්මා අතහැරීම කියන වචනේ අම්මා තේරුණ එක ඕක කිව්ව උනාට අපි හිතමුකෝ තායිලන්ත කෙනෙක්ට ওই වචනේ උලුවට ආව කියන්නකෝ මොකක් හරි විදියකට. ඒක හිතකොට එයා ගන්න සිතිලක් හැටියට. එයාගේ භාවනාවට තියෙන බලපෑමක් කරන දෙයක් හැටියට වෙන්න පුළුවන්. ඒක අහන්න මම විශ්වාස කරනවා මේ විදියට අර හිතට මතුවෙන ඔය ඔය මේ මාත්‍ර ටික මම හිතනවා බැහැර කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒවා නිෂ්ප්‍රභා කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඊට වඩා අපි ලොකු ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඊට වඩා ලොකු නිවනක් සැනසීමක් භුක්ති විඳිනවා. නමුත් අපි ඒක විශ්වාස නොකරනවා නම් ඒ දේවල් බාහිරින් ප්‍රකට කරගන්න ඕන එකක් තියෙනවා. ඊට වඩා ඔබතුමීව දන්නවා අනපානියත් එක්ක මේ ශරීරය තුළ තියෙන මේ නිෂ්කලංක භාවයට එන්න ඇවිල්ලා ඉන්න පුළුවන් ගමක් තියෙනවා කියන්නේ. සාමාන්‍ය ජීවිතයේ තියෙන සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්නවලදී ඒ කියන විදිහේ උපේක්ෂාවකටපත් වෙන්න පුළුවන් කියන්නේ. ඒ වුණත් even though අර වගේ වචන මාත්‍රයක් මතු වුණාම අපි ඒක ග්‍රහණය කරගන්න බවකුත් තියෙන්න පුළුවන්. මම හිතනවා ඒක අපි ඒ කියන වචන මාත්‍ර මතු වීමට අපි තාමත් තියෙන්නේ විරාගී බවක් නෙවෙයි කියලා. නිරෝධී බවක් නෙවෙයි කියලා. අනිත්‍ය බවක් නෙවෙයි කියලා පටිච්චසමුප්පාද කියන බවක් නෙවෙයි කියලා මම කරන ඔය කියන හැටියට මම විශ්වාස කරනවා මේ ටිකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් වුණා නම් අපි ගාව තියෙන අවසාන බැමි කියලා කියමු. අපි ගාව තියෙන තවත් බැමි. අපි ගාව තියෙන තවත් බැම්මක් අපිට බැහැර කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මෙහෙම භාවනාව තුළ කාලයක් කරගෙන යනකොට මිසක් මේවා මතුවෙන්නේ නැහැ. මේකෙන් කියවෙන්නේ නැහැ හැමෝටම මේවා මතුවෙනවාමයි කියලා. එහෙම නෙවෙයි. වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කෙසේ හෝ නමුදු මම විශ්වාස කරනවා ආනාපානේ තුලාම ඔය කියන විරාගානු පස්සේ කියන කොටස් ටික සිද්ධ වෙනවා. අපි ස්පර්ශ කරොත් තමයි අපිට පේන්නේ. හැබැයි එහෙම එකක් තියෙනවා. ඒ සිද්ධ වෙන හින්දා තමයි සාමාන්‍ය කරජ කය දන දැනගෙන ඉඳලා ඒ කරජ කය සහැල්ලු කරගන්න පුළුවන්. අර දරත කය සහැල්ලු කරගන්න පුළුවන්. රළු ශරීරය සහැල්ලු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි රළු ශරීරය තුල තියෙන වේදනාවට ඇත්තම කියනවා නම් අකමැති වුණාට අකමැති නෙවෙයි ඒකේ තියෙන කැමැත්තක් තියෙනවා. වේදනාවට කැමැත්තක් තියෙනවා. මේ වේදනාව ඒකයි අපි අර ඊයේ නම් මෙතන රිදුනවද නැහැනේ. අන්න ඒ වගේ ලක්ෂණ පහළ වෙන්නේ ඒකයි. සාමාන්‍ය ලෝකයට මම කියන්නේ. ඒ වගේ මේක තුල තියෙන විරාගී ලක්ෂණ ටික භාවනාව තුලදී ප්‍රකට වෙන්න පටන් ගන්නවා අපි. ඒක වචන මාත්‍රයක් හැටියට එළියට එන්න ඕනම කියලා මම හිතන්නේ නැහැ. සූත්‍රානුකූලව වුණත් මම දැකලත් නැහැ මේ වගේ ලක්ෂණයක් තුල. ඉතින් ඒ වුණාට ඔබතුමේ ආරවුසල බැලුවොත් තාපසට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔබතුමේගේ භාවනාව තුල මේ කියන ලක්ෂණ ටික ප්‍රකට වෙන්න පටන් අරගෙන තියෙනවා. අනිවාර්යෙන් තිබිය යුතුමයි. භාගදා අපි නොටිස් නොකලා වුණාට. සමහරක් වෙලාවට අපි හිතන්න පුළුවන් ඒක වෙන ප්‍රකට කරගත යුතුයි මෙන්න මේ වගේ වටපිටාවන් වලින් පස්සේ වගේ කියන. නමුත් එහෙම එකක් නමුත් එහෙම එකක් නැහැ. නිකම්ම නිකන් ශරීරයට එන්න පුළුවන් වෙච්ච කෙනා නෑ ඊට කලින් කියන්නකො සිතුවිලි දුවන කෙනා ඒ සිතුවිලි දුවන එකට ඉස්සෙල්ලා මනාපයක් තියෙන අතරම කියනවා. අපි හිතවිලි දුවන්න කැමතිනේ ලෝකයා. නමුත් ඒකට විරාගය ඇති කරගෙන ඉන්න පුළුවන් වුණාට පස්සේ තමයි ඒ සිතුවිලි දුවන එකෙන් නිදහස් වෙන්නේ. ඊට පස්සේ තමයි ශරීරයට එන්න පුළුවන්. ඊළඟට ශරීරය අල්ල ගන්න පටන් ගන්නවා. ශරීරය අල්ලගත්තාම ඒ ශරීරය අල්ලගන්න එකට ඇත්තට විරාගයක් නෙවෙයි තියෙන්නේ. ඒක තුල රාගයක් තියෙනවා. ඒ රාගය කියන කාමයට තියෙන රාගය නෙවෙයි. නමුත් රාගයක් තියෙනවා. ඒක තුල නිරෝධයක් නෙවෙයි තියෙන්නේ, රෝධණය වීමක් තියෙනවා. අනිත්‍ය භාවයක් නෙවෙයි, නිත්‍ය භාවයක් තියෙන්නේ. පටිනිස්සග්ගයක් නෙවෙයි තියෙන්නේ, අල්ලා ගැනීමක් තියෙන්නේ. ඒ කියන ටික අයින් කරගත්තොත් තමයි ඒ ශරීරයේ බාහිර තියෙන ලක්ෂණ වලින් මිදලා අභ්‍යන්තර ලක්ෂණ වලට යන්න පුළුවන්. ඒ තරමට අපි මේ භාවනාව අපිව අර විචක්ෂණ ලක්ෂණ වලට මතක් කර මතු කරලා දෙනවා. ඉතින් ඒ කියන ලක්ෂණ ටික ඇති වෙනවා. අපි හිතට නාකයි මේව වචන මාත්‍ර වලින් අපිට ආපහු එන්න ඕනේ කියලා. එහෙම බලාපොරොත්තු වෙන එක හොඳම අදියක්. මම හිතනවා. මොකද එහෙම වුණොත් එහෙම අපේ හිත අපිට මොනවා හරි මෙහිත චපලයි. ඒ වගේ දෙයක් මෙයා කරොත් එහෙම අපි ඒකට ප්‍රහාණය වෙන්න පුළුවන් අපේ අහිංසකකමට. ඊට වඩා අපි මේ වෙද්දිම විඳගෙන තියෙන සැනසීමක් තියෙනවා, නිවීමක් තියෙනවා. පැහැදිලිවටම කියන්න ඕනේ ඒක අනිවාර්යයෙන්ම අපි කවුරුත්. ඉතින් ඒ ඒ ඒ තියෙන නිවීම තුළ, ඒ තියෙන සැනසීම තුළ තියෙන විරාගී ලක්ෂණ ටික අපි විනිවිද දකින්න බලමු. ඒ වගේ තියෙන නිරෝධී ලක්ෂණ ටික, අනිත්‍ය ලක්ෂණ ටික, අටිනිස්සග්ගී ලක්ෂණ ටික අපි බලමු ස්පර්ශ කරගන්නේ. ඒව විදිහට බලන්න. ඒ ස්වාමීනි දැන් එක දවසක්වත් ඔහොම උන්නේ එකම දවසයි ඔහොම උනේ. එහෙනම් ඒ ගණන් එපා මේ ආයේ මේ ඒවා බැහැර කරලා දාන්න. දැන් ආයේ ආයේ නැහැ ඒක. එකම එකම දවසක් කොහම වුණා ඔහොම වෙලා ඒක නැවතිලා ගියා එතනින් ඉවරයි. ඊට පස්සේ ඉඳ දවසේ භාවනාවට වඩිනාම ආයෙත් අර වගේ තමයි. කිසිම දෙයක් නැතුව එහෙමම ඉන්න පටන් ගත්තා එක්තරා සමාධියක් එක්තරා සමාධියකින් ඒ විදිහටම නිකම්ම නිකන් සත්‍යයක් තිබුණා. හැබැයි එතන අත්හැරීමේ ගතියක් තිබුණා. අත්හැරීමේ ගතියක්. ඉතින් මම හිතුවා ඒ අත්හැරීමේ ගතිය කියන එක කොහෙන්ද පටන් ගත්තේ බලන්න. ඔය කියන සමාධිය කියන ලක්ෂණයට එන එක කොහොමද ආවි කියලා බලන්න. ඕකට එන එන පාරක් තියෙනවා පැහැදිලි. ඕකට එන මාවතක් තියෙනවා. දැන් ඥාන වශයෙන් කියන්නකො ඥාන වශයෙන් ගන්නවා නම් මේකේ ලක්ෂණ තියෙනවා. ඊළඟ ආනාපාන සතිය ගත්තොත් එහෙනම් කර්ණ 16ක් තියෙනවා. ඊළඟට ධාතු හැටියට ගත්තොත් ධාතු හතරක් තියෙනවා. ඒ වගේ මේ කියන ලක්ෂණයට ආවේ කොහොමද? අන්න එහෙම බලන්න. එතකොට අම්මට තේරෙවි ඒ ඒ කියන දේවල් වලින් ওই කියන මට්ටමට නැත්නම් ওই කියන උපේක්ෂාවට එනකොට මොනවද අනිත්‍ය කියන ග්‍රහණයට අස් වෙලා තියෙන්නේ නැත්නම් අනිත්‍ය කියන බකට් එකට මොනවද දාලා තියෙන්නේ එහෙම නැති බකට් එකකට මොනවද මොනවද වැටිලා තියෙනවද කියන්නේ අන්න එතකොට ඕකේ තියෙන ගැටයක් තියෙනවා නම් ඒක විසදේවියක් මොකද ඕක නෙවෙයි නිවන කියන්නේ. ඔය කියන තැනට එන එක නෙවෙයි නිවන කියලා. පැහැදිලි කරන ඒකට මම කියන්නේ. ඔක උපේක්ෂාවක්. ඒක මම පිළිගන්නවා. ඒ වුණාට සැනසීම නිවීම කියලා කියන්නේ ඒක ඒක ඒක වෙනම ඒක වෙනම ඥානයක්. ඒක වෙනම නුවණක්. එහෙමනම් අපි අපි එතකොට මේකට එන විදිහ ඉගෙන ගන්නවා. මේකෙන් ඇවිල්ලා අපිට මේක තුළ තාමත් දුක්ඛ දෝමනස්ස කියන ඒවා තියෙනවද? මොකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් මේක තියෙන එක සපතක් හැටියට අපි දකිනවනම් ඒ සැපද දකින්නේ මොකකට සාපේක්ෂවද? අන්න ඒ ටික අපි තේරුම් ගන්න බලන්න. අන්න ඒ ටික අපිට විසඳ ගන්න පුළුවන් වෙන්න ඕන. අන් එහෙම වුණාම මම හිතනවා අර උදේට අර කිව්වා වගේ උදේ නෙමෙයි මුලින්ම කිව්වා වගේ පටිච්චසමුපාදේ මොන මොන අවස්ථාවන් වලදී අපිට මේක අල්ලගන්න පුළුවන්ද කියන එක අහුවේවි. නාම රූප වලින්ද සංකාර වලින්ද ඊළඟට සලආයතන වලින්ද වේදනාවෙන්ද ස්පර්ශයෙන්ද කොහෙන්ද මොකෙන්ද අවසාන දුකෙන්ද අන්න ඒ වගේ කියන ඒ ඒ ඔක්කොම ටික ඒ ඔක්කොම ටික නෙවෙයි අපි ඒ ඒ දේවල් වලින් කොහෙන්ද මේක අපිට ස්පර්ශ කරගන්න පුළුවන් වෙන්නේ කියන එක ප්‍රකට වෙනවා මම හිතනවා අන්න එහෙම එකක් වුණොත් එහෙම අපි එතන තමයි අර මන්තරේ අල්ලන්නේ සංසාරේ අරන් යන මන්තරේ මම හිතනවා එහෙම එකක් වේවි කියලා ඒ ඒත් එක බලන්න ওই කියන ওই කියන නිදහසටපත් වෙන්න ওই කියන විදිහ උපේක්ෂාවකට එන්න මොන මොන විදිහේ පාරක්ද භාවිතා කරන්නේ මොන විදිහේ ක්‍රමයක්ද භාවිතා කරන්නේ කොහොම එකක්ද තියෙන්නේ කියලා. ඕක ඔබතුමියට හොරා එන එකක් වෙන්න බෑ. හොරා එන එකක් නම් ඕක තුල අර කොහොමද කියන්නේ බලන්නකො සල්ලේක සූත්‍රයේ කියනවා වගේ අර ජානතෝ වහම් වික්ඛවේ ආසතෝ khයං වදාමි නො අජානතෝ නොපස් නොපස්සතෝ. ඒ වගේ අර දැනගෙනමයි කෙලස් කියනවා නැති වෙන්නත් ඕන. දැනගෙනමයි නිකලස් කියනවා ඇති වෙන්නත් ඕන. ආන් ඒ කියන තැනට අපිපත් වෙන්න ඕනේ. එතකොට අපිට මේක තුල එහෙම එහෙම එහෙම එහෙම ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනම් එහෙමනම් අපි දන්න ඔය කියන උපේක්ෂාව තුළ තියෙන සැනසීම මොකක්ද? එහෙමනම් අපිට අලුතෙන් ඕන වෙන්නේ නැහැ වෙනත් වචනයකින් අතහැරීමක් කියන එක ප්‍රකට වෙන්න මොකද ඔය තැනට ඇවිල්ලා තියෙන අතහැරපු හිඳ තමයි. ඒක අහන්න. ඔයින් එහාට අපිට අතහැරීමක් කරන්න ඕනද කියන එකේ මේ එකක් මම හිතන්නේ ප්‍රශ්නාර්ථයක් තියෙවි කියලා. ඒකින්ද මම විශ්වාස කරනවා බැලුවොත් හොඳයි කියලා ඔය කියන තැනට එන්න සාධක මොනවද ආපු පාරවල් මොනවද එන පාරවල් මොනවද කියලා වගේ. ස්වාමීන් වහන්සේ අවසරයි මෙන්න මෙහෙම දෙයක් ඔබ වහන්සේ මම පරක්කු කරනවා දැන්නේ. කියන්න බං කමන්නේ. මේ මෙන්න මෙහෙම දේවල් දෙයක් මට වෙලා තිනවා දිගටම ආනපාන සතියේදී. එතකොට අර දිග හුස්ම කොට හුස්ම දිග හුස්ම එතකොට කය සැහැල්ලු වීම එතකොට සිතිවිලි නැතිවීම වගේ ඒවා ඒ ඒ ආකාරයට වෙලා එක්තරා දවසක එක්තරා ප්‍රීතියක් සැනසෙල්ලක් ඇවිල්ලා ඒක දිගටම තාමත් වගේ පැවතිලා එහෙම ඇවිල්ලා තමයි ඒක මට හරියටම ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට කියන්න බැහැනොත් ඔන්න ඔය වගේ දෙයක් දිගටම වෙලා වෙලා එතනින් තමයි මගේ හිතවිලි ඔක්කොම නැවතිලා අන්තිමට උස්ම රැල්ලක් ඇති නැති තරමට නැවතිලා තියෙන්නේ. හ්ම්. ඒක දිගටම වෙලා තමයි ඔය මේ සුඛය ප්‍රීතිය කියන එක එක්තරා විදිහක තත්ත්වයක තියෙනවා. නෑ මම පිළිගන්නවා. නමුත් හිතන්නකෝ දැන් අම්මා අතුගාලා ඇවිල්ලා භවනාවට වාඩි වුණා කියන්නකෝ. එහෙම වුණා නම් එහෙම එදා ඒ කිසි ක්‍රියාකාරීත්වයක් කරලායි භවනාවට වාඩි වෙන්නේ. එහෙමනම් ඒ ඒ මොහොත තුළ ශරීරය තුළ යම්කිසි ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙමින් පවතිනවා. එහෙමනම් ආනාපානයක් තියෙනවා. පැහැදිලිද? නැත්නම්කට දුවන්න බෑ. එහෙමනම් ඒ තියෙන එකත් එක්ක ඔය කියන තැනකට යන පාත් එකක් තියෙන්න ඕනේ යන මාර්ගයක් තියෙන්න යන විදිහක් තියෙන්න ඉතින් මම කියන්නේ අපි ඒ ඒ ඒ ඒ ඒ විදිහ ටික අල්ල ගන්න බල. එහෙම වුණා නම් එහෙම අපිට කියන්න පුළුවන් පළවෙනිම ප්‍රීතිය කොහටද දැනුනේ කියලා. ආනාපානේ දිගේක දිස්සෙල දැනුනේ කොටේක දිස්සෙල දැනුනේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ තරමට අපි අපි සතිමත් වෙවි. අපි සතිමත් උනේ අපේ ශරීරයේ බාහිර දේවල් වලින්ද නැත්නම් අභ්‍යන්තරික දේවල් වලින්ද කියලා අපිට කියන්න පුළුවන් වේවියා. අන්න එතකොට එන්නේ අර අර පරිමුඛ සතිය උපට පෙත්තු අජ්‍යත් බාහිර කියලා දෙපැත්තෙන් මොන පැත්තද කියලා අපිට කියන්න පුළුවන් වේවියා. ඒත් එක්ක ඔය කියන ප්‍රීතියනොත් අපි සතිමත් වුණා නම් ඒ ප්‍රීතියෙන් සතිමත් වෙන්න පටන් ගත්තේ කොහෙන්ද පටන් ගත්තේ කියලා කියන්න පුළුවන්. මේ ශරීරය කියලා කියනවා පිළිගන්නවා. හැබැයි මේ ශරීරෙට කොටස් ගොඩක් තියෙනවා. පැති ගොඩක් තියෙනවා. ඉස්සරහා පිටිපස්ස උඩ යට වම දකුණ ඊට පස්සේ අනේවල් කාරණා මහ ගොඩක් තියෙනවා. අන් ඒ තියෙන ලක්ෂණ ටික මම හිතනවා දැනගන්න පුළුවන් වේවි කියලා. ඒමත් එක්ක ඔය කියන උපේක්ෂාවට අපිට එන්න පුළුවන්කම තිබ්බනම් අර අධීරෙන් අධීරයට වගේ එහෙමනම් අම්මිට අම්මට අම්ම ඇත්තටම පේන්නට තියෙවි. ඒ ඒ ඒකට එනකොට අතහැරීම කියන එක කොයිතරම් දුරට කිරිලා තියෙනවද? කරලා තියෙනවද ඒ අතහැරීම කරපු හන්දා තමයි මේ හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඒ අතහැරීම හැම එකකම තියෙන ප්‍රතිඵලයක් හැටියට වශයෙන් මම ආන් මේ වගේ. ඉතින් මම විශ්වාස කරනවා ඒ කියන ලක්ෂණ ටික ප්‍රකට කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණා. ඒ ස්වාමී දැන් ඔය අතහැරීම කියන එක නම් මට ගොඩාක් මේ මේ ලැබිලා තියෙන දෙයක් ඒක මට තේරුම් කරලා කියන්න තමයි දැනෙන්නේ. අතහැරීම කියන්නේ දැන් දැන් ඔය ආසාවල් අරෝමේව නැති වෙන එක ඇර තව විස්තරයක් තියෙනවා ඒ විස්තරේ කියාගන්න තමයි බැරි ඒකට දැන් නෑ මෙහෙමනේ ඉතින් අපිට අතහැරීම කියන්න පුළුවන් නම් සිතුවිලි තිබුණා නම් ඒ සිතුවිලි අතහැරුණා සිතුවිලි නැති වුණා සද්දබද දැනුණා නම් සද්දබද ඇහෙනෙක් නැති වුණා ඒක උනේ කොහොමද සිතුවිලි ඇහුණා නම් මේ සිතුවිලි එහාට මෙහාට දුවන එක තිබුණා නම් මේ ගියේ නැති වුණා ඒ නැති වුණේ කොහොමද? ශරීරයේ බාහිර තේරුණා නම් මේ ශරීරයේ බාහිර තේරෙන එක නතර වෙලා ශරීරයේ අභ්‍යන්තරයේ තේරෙන්න ගත්තා. ඒ බාහිර තේරෙන එක නතර වෙලා අභ්‍යන්තරයේ තේරුණේ කොහොමද? ඒ බාහිර තේරෙන එක අතහැරුණේ කොහොමද? ආන් මේ විදිහ තමයි අපිට කියන්න පුළුවන්. මම ඒක කියන්නේ මේක ගුඩ දෙයක් නෙවෙයි කියලා. මේක මේක අපිට එහෙම එහෙම කරනවක් නෙවෙයි. මේක අපිට දැනගෙන වෙන්න පුළුවන් දෙයක්. මේක තුල අපි හිතමුකෝ වේදනාව තිබිච්ච එක ප්‍රීතියක් ගණයට වැටුණා නම් එහෙනම් මේ වේදනාත්මක දේ ප්‍රීතියක් බවට පරිවර්තනය වුණේ කොහොමද කියන එක අපිට දැනෙන තීරණ දෙයක් වෙනවා. ඒක අපිට පේන කාරණාවක් වෙනවා. ඒක සිද්ධ වෙන්න විදිහ අපේ අස්පනා අපිට ඇස් පිට පේන පටන් ගන්නවා. ඒක අස්තිකේ හේතුඵලෙ. අනිවාර්යයෙන්ම අර අර උදයව්‍ය කියන එක තියෙයි. ඒක වෙනම කාරණාවක්. නමුත් ඔය කියන එකට අපි ඔය කියන එක ස්පර්ශ කරේ කොහොමද? ප්‍රායෝගිකව ස්පර්ශ කරේ කොහොමද කියන එක මම හිතනවා අපිට ඒක ඒක දැක ගන්න පුළුවන් කියලා. ඒක පේන්න පටන් ගන්න. ඒක දැනෙන්න පටන් ගන්න. ඒ ස්වාමීන් වහන්සේ. එහෙමයි. හොඳයි දෙරුවන් සරණයි ස්වාමීන් බොහොම පිං බොහොම පිං. එතකොට අදට ප්‍රශ්න මෙච්චරද? භාවනාව ගැන හෝ කමඨං වර්තා නිහඬතාවයෙන් පෙනී යන්නේ තවත් ප්‍රශ්න නැති බවයි. එහෙමයි. එහෙමයි. හොඳයි එහෙමනම් අද දවසේදී අපි ධර්ම සාකච්ඡාවක් කළා. අවනව සම්බන්ධයෙන් කමඨං සාකච්ඡාව කළා. මම හිතනවා ගොඩක් සාර්ථකයි කියලා මෙහෙම වුණාම ඒ ආකාරයෙන් ඉසිදු කරගත්ත සිළුම් කුසලයන් පයතන්ටත් මේ ධර්ම ඉගෙන ගන්න මට මාර්ගය කියලා දුන්නේ ගුරුවරු ඇතුළු සෑම සිළු දෙනාටමත් ශාසනයට මම පූජ කරපු දෙමව්පියන්ට මේ ස්ථාන අපිට පූජ කරපු අහිංසක තන්ට උදව් උපදව කරපු සෑම සියලු දෙනාටම යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇතු සෑම සියලු දෙනාටම මේ පින් එකාකාරව අනුමෝදනා වේවා ඒත්තන්ගේ සාංශාරික හැටියට නැත්නම් හිතවල දුක් දුම්න ශක්තියනවා නම් අදාත් මේ කතා කරපු දේවල් වලින් මොනවා හරි දෙයක් ප්‍රයෝජනයට අරගෙන ඒ දුකෙන් නිදහස් වේවා සපතකටමපත් වේවා අමා නිවනින්ම සැනසීමක් ලබත්වා ලෝකේ සෑම සියලු දෙනාටම මේකින් ඒකාකාරීව අනුමೋದනා වෙලා ඒ අත්ංගේ හිතල තියෙන දුකෙන් වහවහා නිදහස් වෙත්වා හැමෝම අමා නිවනින්ම සැනසීමක් අගනිත්වා කියලා අනුමೋದනා කරමි සාදු අච්චාරි ස්වාමීනාත් සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලබ්ධං බුද්ධ පුත්තං නමමහ සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලබ්ධං බුද්ධ පුත්තං නමමහ සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලබ්ධං බුද්ධ පුත්තං නමමහ සාදු සාදු සාදු දරුවන් සරණයි දරුවන් සරණ ස්වාමීන් වහන්සේ දවසලයි දවසලයි සර්වන්තර්ණයි ස්වාමීන් වහන්සේ සර්වන්තර්ණයි ස්වාමීන් වහන්සේ